ඉස්සරහට භාවනා කරගෙන යන්න බෑ. ඉතින් භාවනා කරන විශාල පිරිසක් ඉන්නවා. හැබැයි මේක දන්නේ නැති නිසා තමයි මම අද මේක ඉදිරිපත් කරන්නේ. සමහර විට ටිකක් වෙලා යයි වීඩියෝ එකට. ඉවසීමෙන් අහගෙන ඉන්න ඔබට ගන්න විශාල දේවල් ටිකක් මේ වේදන මේ මේ දේශනාව තුළ තියෙනවා. අද කතා කරන්නේ කමටහනක් වාර්තා කරන්නේ කොහොමද කියන කාරණය. ඒ කියන්නේ කමටහනක් කියලා කියන්නේ මොකුත් නෙමෙයි අපි භාවනා කරන්න ගුරුවරයෙක්ගෙන් ලබා ගන්න උපදෙසක්. තනියෙන් භාවනා කරන අයට නෙමෙයි මේ කතා කරන්නේ. තනියෙන් භාවනා කරන අය ගැන මම වග කියන්නේ මම දන්න තරමින් නම් අපිට ගුරුවරයෙක් නැතුව මේක කරන්න බෑ. ඉතින් අපි ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගත්තට පස්සේ අපි ඒ උපදෙස් අනුව පුහුණුවේ යෙදුනහම අපිට ලැබෙනවනේ මොන හරි අත්දැකීම් ටිකක්. අන්න ඒ අත්දැකීම් ටික ගුරුවරයාට වාර්තා කරන්න ඕනේ. ඒක අපි නිතිපතා හරියට භාවනා කරනවා නම් දවසක් කර දවසක්වත් අඩු ගානේ දවස් දෙකකට සැරයක්වත් ආදුනිකයා විසින් විශේෂයෙන් ආදුනිකයා දවස් දෙකකට සැරයක්වත් තමන්ගේ ගුරුවරයාට කමටහන වාර්තා කරන්න ඕනේ. දවස් දෙකකට සැරයක් යමක් වාර්තා කරන්න නැහැ කියලා කියන්නේ එයා භාවනා කරන්නේ නැහැ. අර වාලින් පාල කරනවා. ඉතින් මෙහෙම අපි ගුරුවරයෙක් එක්ක තමයි මේ ගමන යන්න ඕනේ. එතකොට අපි ලැබපු අත්දැකීම ගුරුවරයාට වාර්තා කරන්න ඕනේ විදිහක් තියෙනවා. ඒ ඇත්තටම භාවනා කරන යෝගියෙක් තමන් ලැබපු අත්දැකීම භාවනා අත්දැකීම ගුරුවරයාට වාර්තා කරන විදිහෙන් ගුරුවරයා දක්ෂයි නම් ගුරුවරයාට තේරෙනවා මෙයාගේ මනස වැඩ කරන හැටි. එයා පාවිච්චි කරන හැම වචනයක් අස්සෙම එයාගේ චරිතය ලියවිලා තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ ගොඩක් අයට. 99%කටම තේරෙන්නේ නැහැ මම මේ කියන වචන වලින් මගේ චරිතය එළියට යනවා කියන්න. හැබැයි ඔබේ මනසේ නැමියාව, ඔබේ මනසේ ස්වභාවය, ඔබ ඒ පාවිච්චි කරන වචන වලින්, ඔබ කතා කරන විලාසයෙන්, ඔබ මුලින් කතා කරන දේෙන්, ඔබ මැද්දේ කතා කරන දේෙන්, ඔබ අගට කතා කරන දේෙන්, ඔබ මේක ගලපලා කියන ආකාරයෙන් ඔබේ මනස ගැන හොඳට දකින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපේ ලොකු සාංශය කියනවා කොච්චර භාවනා කළත් තමන් ලැබපු අත්දැකීම වාර්තා කරන්න බැරි නම් ඒ යෝගියාට ගමනක් නැහැ. ඉදිරියක් නැහැ. ඒ නිසා භාවනා කරන එකේ නෙමෙයි ඇත්තටම වැඩේ තියෙන්නේ. කරපු භාවනාවේ ලැබිච්ච අත්දැකීම වාර්තා කරන එකේ තමයි භාවනාව සිද්ධ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා මේ අපි ලද අත්දැකීම භාවනාමය අත්දැකීම ගුරුවරයාට වාර්තා කරන එක අපේ රටේ ගොඩක් අය සැහැල්ලුවට ලක් කරලා තියෙන ගණන් ගන්නෙ නැහැ. ඒ නිසාම තමයි ලංකාවේ ගොඩක් අයගේ භාවනාව දියුණු වෙන්නේ නැත්තේ. මොකද මේක වාර්තා කරන්නේ රිපෝට් කරන්නේ ඉතින් ඒක අත්‍යවශ්‍යයි භාවනාව දියුණු වෙන්න ඕන එතකොට තමයි අපිට ඒ වාර්තා කරන්න කරන්න තමයි අපිට උනන්දුව පවා ඇති වෙන්නේ අපිට අවස්ථාවල් හදා ගන්න පුළුවන් වෙන්නේ මොකද මට ගුරුවරයෙක් ඉන්නවා ගුරුවරයා මම ගුරුවරයා දැනුවත් කරන්න ඕනේ ගුරුවරයා මං ගැන අවධානයෙන් ඉන්නේ කියන එක දැනෙනකොට අපිට තව උනන්දුව ඇති වෙනවා මේක නැති නිසා තමයි ඔය වාලින් පාල ඔහේ කරනවා මොකක් වෙනවද දන්නේ නැහැ ඔහේ යනවා එනිසා ඇත්තටම කමටහනක් වාර්තා කරන හැටි අපි පවා ඉගෙන ගත්තේ ලොකු සාහිණහන්සේගෙන් හරියටම ලොකු සාහිණහන්සේගෙන් බැනුම් අහලා අහලා අහලා මේක ලියලා ලියලා හැබැයි මට තිබුණ පුරුද්දක් මම යන හැම රිට්‍රීට් එකකටම හැම දවසකම වරදින්න හරි බැනුම් අහන්න හරි මම වාර්තාවක් ලියනවා. එම ලියලා ලියලා තමයි මේ ටෙක්නික් එක මේ කලාව ඉගෙන ගත්තේ. ඒක ලියන්න ලියන්න තමයි අපේ භාවනාව වැඩෙන්නේ. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් කමටහනක් වාර්තා කරන කෙනෙක් සාමාන්‍යයෙන් කමටහන වාර්තාව අතාරිමුකෝ සාමාන්‍යයෙන් මිනිස්සෙක් කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලේම <clears throat> වැරදුණු දේවල් වලින් තමයි මුලින්ම කතා කරන්නේ ඕනම මිනිස්සෙක් ජීවිතේ තව කෙනෙක් හමු වෙලා කතා කරන්න පටන් ගත්තොත් කතා කරන්නේම වැරදුණු තැන්, පෙරදුණු තැන්, තමන්ගේ ජීවිතේ හානි වුණු තැන්, දුක් සහිත තැන්, නෙගටිව් තැන් වලින්මයි කතා කරන්නේ. ඒක තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් භාවනා කරන්න එන යෝගාවචරයත් කතා කරන්න පටන් ගන්න ගුරුවරයා ඉස්සරහා ඔන්න ඔය පුරුද්දට අනුව. පුළුවන් වෙච්ච ටික කියන්නේ නැහැ. භාවනා කරද්දි මට පුළුවන් වුණු ටික කරගන්න පුළුවන් වුණු ටික කියන්නේ නැහැ. වැරදි දේවල් වලින් තමයි පටන් ගන්නෙ. එහෙම පටන් ගන්න එපා. එහෙම කවුරු හරි කෙනෙක් තමන් භාවනා කරද්දී තමන්ට වැරදුණු තැන් වලින් තමන්ට හරි ගියේ නැති තැන් වලින් නෙගටිව් පැත්තෙන් ඍණාත්මක පැත්තෙන් පටන් ගන්නවා කියන එකේ තේරුම තමයි එයා ඒ තරමටම කෙලෙස් වලට කෑදරයි. මොකද ඔය වැරදුණු තැන්, පෙරදුණු තැන්, හරි ගියේ නැති තැන්, දුක් ආපු තැන් වල තියෙන තනිකර කෙලෙස්. ඒක ගැන ඒක හපහපා ඉන්න හරි ආසයි. ඒක කියව කියව ඉන්න හරි ආසයි. හරිගිය තේයින් පටන් ගන්න අන්න එතකොට ලොකු ධෛර්යයක් එනවා අපේ මනසටම අනේ මට මේ චුට්ට හරි පුළුවන් වුණානේ මෙච්චර කාලකට මෙහෙමවත් බැරි වුණානේ ඒ නිසා මේ වැරදිච්ච එක වැඩක් නැහැ මම මට පුළුවන් වෙච්ච ටික සාමින්හන්සේට කියන්න ඕනේ කියන හැඟීම ආපු දවසට ඉස්සරහට මේක කරගෙන යන්න පුදුම ධෛර්යයක් එනවා ඉතින් මේ ගොඩාක් අය කමටහන වාර්තා කරන්නේ අනේ අනිච්චන් කියාගෙන කම්මුලට අතක් ගහගෙන. අපේ ලොකු සාමින්නාංශය කියනවා ඔන්න ඔය ආකල්පය වෙනස් වුණ දවසට එයා නිවන් දකිනවා කියලා. ඒ කියන්නේ මේ පුළුවන් වුණ තැනින් කතා කරන්න අපි පුරුදුණු දවසට, හරිගිය තැනින් කතා කරන්න පුරුදුණු දවසට, පොසිටිව් විදිහට කතා කරන්න පුරුදුණු දවසට එයාට නිවන වැඩි ඈතක නෙමෙයි. අපිට මෙච්චර නිවරදු නිවන දුරස් වෙලා තියෙන්නේ අපි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා වැරදුණු තැනින් හරි ගිය නැති දෙයින් දුක සහිත තැනින් නෙගටිව් තැනින් කතා කරන්න ඒකයි ඔබට හොම වෙලා තියෙන්නේ වැරදුණු පෙරදුණු තැනින් තමයි පටන් ගන්නෙ. ඉතින් ලොකු සාංශය කියන්නේ හරි වැරදිච්ච ඒවා කියන්න ඕනි නං ඉස්සෙල්ලා අර හරි ගිය ටික හෙලි කරන්න. හරි හරි ගිය ටික හෙලි කරලා අන්තිමට ඕන්නම් වැරදුණු ටික කියන්න. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි අපි හරි ගිය ටික කියලා ස්වාමීන් වහන්සේට හරි ගුරුවරයාට හරි ගිය ටික කියලා උපදෙස් ගන්නකොට වැරදිච්ච ටික කියන්න ඕනි නෑ කියලා තේරෙන්න ගන්නවා. මොකද ඒ ටිකට උත්තරේ හම්බ වෙනවා හරි ගිය ටික කිව්වහම. ඒ නිසා හරි ගිය ටික කියන්න ඕනිම වෙන්නේ නෑ දැන්. කටින් කියනකොට කියාගෙන යන්න පුළුවන්. අපි දැන් ලියලා වார்த்தාවක් ඉදිරිපත් කරනකොට කමටහන් වார்த்தාවක් ලියලා ඉදිරිපත් කරනකොට ලියනවා නම් අන්තිමටම ලියන්න Tamanට වැරදිච්ච ටික. ඒ නිසා මේ පුළුවන් වුණු ටිකෙන් හරි ගිය ටිකෙන් පටන් ගන්න අන්න ඒ දවසට ඔය නිවන් දකින්නවා කියන එක අත්ත ළඟ තියෙන්නේ කියලා දැනෙන්න ගන්නවා. ඉතින් අර අපි අපිට වැරදුණු තැන් වලින්, පෙරදුණු තැන් වලින්, හරි ගිය නැති තැන් වලින් පටන් ගන්නෙ. ඇයි? අපි අපිටම සාප කරගෙන ඉන්නේ. Taman Tamanටම සාප කරගෙන ඉන්නේ. Taman ගැන ලොකු වේදනාවකින් ඉන්නේ. Taman ගැන ලොකු පසුතැවීමකින් කතා කරන්නේ. Taman ගැන ලොකු දුකකින් කතා කරන්නේ. අන්න ඒක හින්දම තමයි එයාගේ කමටහන සුද්ධ වෙන්නෙත් නැත්තේ, එයාගේ භාවනාව ඉස්සරහට වැඩෙන්නෙත් නැත්තේ. කමටහන් සුද්ධ වෙනවා කියන්නේ මොකද්ද කියලා සමහරුන්ට තේරෙන්නේ නැහැ. කමටහන් සුද්ධ කරනවා කියන්නේ අපි භාවනා කරන්න ගුරුවරයෙක්ගෙන් උපදෙස් ගත්තට පස්සේ අපිට ලැබිච්ච අත්දැකීම ගුරුවරයාට කිව්වහම ගුරුවරයාට තේරෙනවා මට හරි ගිහිල්ලාද වැරදිලාද වෙන්න ඕනි මොකද්ද කියලා තේරෙනවා. එතකොට ගුරුවරයා අපිට හරි වැරදි අඩුපාඩු ටික මේ සුද්ධ හරි වැරදි අඩුපාඩු ටික පහදලා දීලා පෙන්නලා දීලා වෙන්න ඕනි මොකද්ද කියලා කියලා දෙනවා. එතකොට අපි හිටපු තැන සුද්ධයි, පිරිසිදුයි. ඕකට කියන්නේ කමටහන් සුද්ධ කරනවා කියලා. ඉතින් අර නිතරම Tamanට සාප කරගෙන Taman ගැන දුකෙන් නෙගටිව් පැත්තෙම කතා කරන මිනිස්සයගේ ඕක වෙන්නේ නැහැ. කමටහන සුද්ධ වෙන්නේ නැහැ ඉස්සරහට යන්නේ නැහැ එක තැන කැරකි කැරකි කැරකි කැරකි ඉන්න. ඒ නිසා මතක තියාගන්න හැකි සංඥාවෙන් පටන් ගන්න. කරණීය මෙත සූත්‍රයේ වෙනම දේශනා මාලාවක් මම කරගෙන යනවා. ඒකේ මුල්ම ගුණය සක්කෝ හැකි සංඥාව. පුළුවන් කියන තැනින් පටන් ගන්න. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ ඔය හැකි සංඥාව තමයි මේ ශාසනයේ කොඳුනාරටිය. කොඳුනාරටිය පිට කොන්ද එක පිට කොන්ද කැඩුණොත් ඉතින් මොකද්ද වෙන්නේ කියලා තේරෙනවනේ. එතනින් එහාට ගමනක් නැහැ. ඉතින් තමන්ට පුළුවන් උනේ එක තප්පරයයිද තමන්ට හැකියාව ලැබුණේ තමන්ට එක හුස්මයිද බලන්න පුළුවන් උනේ සක්මන් කරදි තමන්ට එක පියවරකද සිහිය පිටවන්න පුළුවන් උනේ එතනින් පටන් ගන්න මේ නාංශ මම මෙහෙම සක්මනට ගියා මං පියවර 5 6ක් මට සිහියෙන් තියන්න පුළුවන් වුණා ඊට පස්සේ හිත පිට ගියා ඊට පස්සේ මෙහෙම කරා එහෙම කියන අපි එහෙම නෙමෙයි මේ නාංශ මම සක්මන් කරන්න ගියා ටිකක් වෙලා ගියා හිත පිට ගියානේ අර ටිකක් වෙලා එනකන් වෙච්ච දේ කියන්නේ එතෙන්ට ඒ ඒ ටිකේ තමයි ඇත්තටම මේ ඕජාව තියෙන්නේ. එතන තමයි ඇත්තටම භාවනාව මොකක්ද උනේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ ටික මග ඇරලා, ඒ ටික හරි ලස්සනට පන්නලා, ඒ ටික හරි ලස්සනට lessලා යවලා අර වැරදිච්ච තැනින්මයි පටන් ගන්න. හිත පිට ගියානේ, හිත පිට ගියානේ, හිත පිට ගියානේ. මතක තියාගන්න මේ අපි සාමාන්‍යයෙන් වර්තමානයේ අය ළඟ තොරතුරු තාක්ෂණයේ වැඩි නිසා low fat වැඩ කරන්නේ තොන් ඔය ක්‍රමයට. මිනිස්සු ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කරනවා කියලා කිව්වට මිනිස්සු හරියටම දන්නේ නැහැ ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ පුළුවන් තැනින් හැකි තැනින් කතා කරන මනුස්සයාට විශ්වය දන නමනවා. විශ්වය තමන්ගේ අල්ලට ගන්න පුළුවන්. මේ පුළුවන් තැනින් හැකි තැනින් පටන් ගන්න කෙනාට මොකද එයාගේ චිත්ත කම්පන ඒ සිතේ කම්පන ශක්තිය යුනිවර්ස් එකට රිලීස් වෙනවා. ඒ ভাইබ්‍රේෂන් එක ෆීල් වෙනවා යුනිවර්ස් එකට. ඉතින් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් තමයි ඒ. ඒක තමයි මේ බුදුරයන් වහන්සේ කියලා තියෙන්නේ. අපේ මිනිස්සු law of attraction කියන්නේ බටහිර සංකල්පයක් කියලා හිතාගෙන ඔළුවේ තියන් ඉන්නවා. මොකද සුද්ධ මොනවා හරි කිව්වොත් එහෙම අපේ ඊට වඩා දෙයක් නැහැ. ඔවා ඔක්කොම බුදුරයන් වහන්සේ තමයි කලින්ම කිව්වේ. අපේ මිනිස්සු දන්නේ නැති වුණාට. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඔය negative විදිහට කතා කරන වැරදුණු තැනින්, පෙරදුණු තැනින්, හරි ගිය නැති තැනින්, දුක හිතන තැනින් කතා කරන මිනිස්සු ආශ්‍රය කරනවා හොඳ නැහැ. මොකද දන්නවද ඒ ලෙඩේ අපිට බෝ වෙනවා ටිකක් කල් යනකොට. ඒ නිසා ඒගොල්ලන් ආශ්‍රයේදී පරිස්සම් වෙන්න. මොකද ඒගොල්ලෝ චරුචුරු චරුචුරු චරුචුරු චරුචුරු එච්චරයි. අපේ ලොකු සාහිණාංශය කියන්නේ විපස්සනා යෝගාවචරයේ කටේ නෑ බෑ කියන වචන දෙක තියෙන්න බෑ. හරියට විපස්සනාව අහුණා නම් එයාට හරියට සතිමත් බව අහුණා නම් ඇත්තට මේ කටේ නෑ බෑ කියන දෙක එන්න බෑ. එයා තියෙන දේෙන් වැඩේ කරන කෙනෙක්. ලැබිච්ච දේෙන් සතුට වෙලා ඉස්සරහට යන කෙනෙක්. එතකොට නෑ කියන්න දෙයක් නෑ බෑ කියන්න දෙයක් නෑ. ඉතින් ඇත්තටම නම් අපි මේ භාවනා කරද්දී උනත් සාමාන්‍ය ජීවිතයේදී උනත් අපිට අත්දකින්න ලැබෙන සෑම අත්දැකීමක්ම අත්දැකීමක් දිහාම බලන්න කොච්චරවත් පැතිකඩවල් තියෙන ඕන තරම් හොඳ විදියට බලන්න. සෑහෙන තියෙනවා. හැබැයි අපි ඒක බලන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ කමටහනක් වාර්තා කරනකොට අපි හිතමු ඔබ නිතිපතා දවසට කීප විටක් භාවනා කරන කෙනෙක් නම් කමටහනක් වාර්තා කරනකොට හැමදාම හැම වෙලෙම Tamanට හරි ගිය හොඳම කියලා හිතෙන පරයන්කෙන් පරයන්කය ගැන විස්තර කරන්න. Tamanට හරි ගියා කියලා හිතෙන හොඳම කියලා හිතන සක්මණෙන් පටන් ගන්න. එදිනදා ජීවිතයේ සතිමත් වෙදී Tamanට ඊටාම හොඳින් සිහිය පිටවන්න පුළුවන් වුණා කියලා Tamanට දැනෙන තැනින් පටන් ගන්න. හොඳම තැනින් පටන් ගන්න අන්තිමට වැරදිච්ච ටික කියන්න. ඉතින් මේක මෙහෙම වෙන්න අපේ මානවයාට බලපාන ගොඩක් හේතුවක් තියෙනවා. මොකද මේ සමාජයේ අපේ මිනිසුන්ට නිවුස් බලන්නේ නැතුව, පත්තර බලන්නේ නැතුව, ඕපදූප කියවන්නේ නැතුව, අනුන්ගේ කුණු හොයන්නේ නැතුව, හිත රිදෙනේ හොයන්නේ නැතුව ඉන්න බෑනේ. බලන්න උදේට නිවුස් ඇහුවේ නැත්තම් නිකන් මේ කෑවේ නෑ වගේ. මම පින්ඩපාත කරගෙන පින්ඩපාතේ වඩින වෙලාවල් වලදී උදේ පාන්දර ගියක් ගියක් ගාන පිණ්ඩපාත යනකොට හැම ගෙදරකම නිවුස් දාලා තියෙන්නේ. ඒකත් අර එක channel එකක් තියෙනවා උගුර උගුර කඩාගෙන ටොයිලට් යන්න වෙනකන් ගිරිය යටින් කෑ ගහගෙන කතා කරන channel එකක් තියෙනවා. ඒකේ අතිනුත් දාලා වැඩියනුත් දාලා මිනිස්සුන්ගේ හිත අවුස්සන්නව කතා කරනවා. හැම ගෙදරකම දාලා තියෙන්නේ ඒක. එතකොට මට තේරෙනවා මේ මිනිස්සු ආසමකටද කියන. අර කුණු රහ අවුස්සලා දෙන එක අපිට මේ द्वේෂය අවුස්සන, රාගය අවුස්සන නිවුස් තියෙන channel එක තමයි දාගෙන ඉන්නේ. ඉතින් උදේ පාන්දර දවස පටන් ගන්න අර අර අඳෝනාවෙන් අර කන්දොස් කිරියාවෙන් මනස අවුස්සලා ඉතින් දවසම ඉවරයි. මේ නිවුස් බලන්න නැතුව මිනිසුන්ට ඉන්න පුදුම අමාරුවක් තියෙනවා. නිවුස් වලත් හොඳ දේවල් තියෙන බලන්න හොඳ දෙයක් තියෙන්නේ අර යන්තම් පොඩ්ඩක් රිංගවල තියෙනවා පොඩි කෑල්ලක් එච්චරයි. කියවන්නෙම නිවුස් එකක තියෙන්නෙම නෙගටිව් දේවල්. පත්තරයක තියෙන්නෙම නෙගටිව් දේවල්. ඉතින් ඔය උදේ පාන්දර ඔය ටික ඔලුවට දාගන්නවා. ඊට පස්සේ දවස පුරාම හම්බෙන අයත් එක්ක ඔක කියෝ කියෝ ඉන්නවා. අර එහෙමනේ මෙහෙමනේ අර එහෙමනේ මෙහෙමනේ. ඒක දැන් කන්ඩිෂන් වෙලා මනසට ආරෝපණය වෙලා භාවනා කරන්න ආවමත් ඒ බුරුද තමයි වැඩ කරන්නේ. වැරදුණු තැන්, පෙරදුණු තැන්, හරි ගියේ නැති තැන්, මිස්ටේක්ස් වෙච්චි තැන්, දුක හිතිච්චි තැන්, එතනින් තමයි පටන් ගන්න. අර පුළුවන් වෙච්ච තැනින් පටන් ගන්න. මනසට ඒ පුරුද්ද නැහැ. ඉතින් ඔයගොල්ලෝ කැමති ඔය ඔය ක්‍රමයට තමයි කෑවේ නෑ වගේ කුණු ටික ඔලුවට දාගත්තේ නැත්තම්. ඉතින් හැම වෙලෙම මනසේ වැඩ කරන්නේ වැරදි වැරදි වැරදි වැරදි. මනස හොයන්නෙම වැරදි. මගෙත් වැරදි, අනුන්ගෙත් වැරදි. වැරදි වැරදි වැරදි වැරදි. ඒක තමයි භාවනා කරන්න ගියාමත් ඔබට වෙන්නේ. ඉතින් ඒක අනිත් පැත්ත හරවනවා නම් ඔය අපි ඔය වැරදි පැත්තෙන් කතා කරන හින්දා නරක දේවල් වැරදුණු තැන් හරියන්නේ නැති තැන් කතා කරන හින්දා තමයි අපිට ගොඩාක් කතා කරන්න වෙලා තියෙන්නේ. අපිට හරිය තැනින් කතා කරනවා නම් ඇත්තටම ඔච්චර කතා කරන්න ඕනෙත් නැහැ. ඊටාම සුළුවෙන් කතා කරන්න පුළුවන් වැඩිපුර කතා කරන්නේ ඇත්තටම ওই නෙගටිව් පැත්ත අල්ලන මිනිස්සු. කියවිල්ල වැඩි. ඇත්තටම නෙගටිව් පැත්ත අල්ලපු මිනිස්සු නරක දේවල් වැරදුණු තැන් පෙරදුණු තැන් අල්ලන මිනිසුන්ට කියවන්න ගොඩක් දේවල් තියෙනවා පොයින්ට් එකට කතා කරන්න තේරෙන්නේ. ටෝක් ටු ද පොයින්ට් කියන්නේ ඕක තමයි. පොයින්ට් එකට කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්කම තියෙන හරියටම සතිය අහුවෙච්ච මිනිසයාට විතරයි. අපි මොකක් හරි කාරණයක් ඇහුවාම එතෙන්ට එන්න කලින් අර වටේ උදේ කාපු එකේ ඉඳලා කියන්න පටන් ගන්නවා. අදාළ නැහැනේ. ඉතින් නිකම් බොරුවට වචන බින්දිනවා, නිකම් බොරුවට කර්මටි කර්මටිකුර රැස් වෙනවා, නිකම් මනසට ආතති අසහනයක් එනවා, කාලෙත් කාදමනවා, හරියට පොයින්ට් එක කතා කරන්න නැතුව වැඩිපුර කිව්වහම කාරණේ හරියට සිද්ධ වෙන්නේ නැහැ. අහගෙන ඉන්න මිනිසයාට පිස්සු වගේ. අපේ රටේ අපේ රට කියන්නේ ලෝකේ සාමාන්‍යයෙන් මේ පොයින්ට් එකට කතා කරන්න දන්නේ නැති ගතිය නිසා තමයි ඔච්චර ප්‍රශ්න. අදාළ කාරණේ විතරක් කතා කරන්න. එච්චරයි. ඒ හැකියාව එන්නේ මේ පුළුවන් වුණු තැනින්, හරි ගිය තැනින්, තමන්ට සාර්ථකත්වයක් ලැබුණු තැනින් කතා කරන ක්‍රමේ පටන් ගත්ත දවසට විතරයි. ඉතින් එකම එක දවසක් මේ ක්‍රමය වෙනස් කරලා බලන්න ඔබටම දැනී මොනතරම් වෙනසක් තියනවද කියලා. ඉතින් ඔන්න මේ හැඳින්වීමක් කළේ දැන් තමයි විනාඩි 15ක් විතර ගියාට පස්සේ වார்த்தාවක් ලියද්දි හෝ කියද්දි වார்த்தාව කට කට වචනෙන් කියද්දි හෝ වார்த்தාවක් වල එක ලියලා දෙද්දි ඔබට අනුගමනය කරන්න පිළිවෙලක් තියෙනවා. අනුගමනය කරන්න ඕනි ක්‍රමයක් තියෙනවා. ඉතින් අපි පළවෙනි අංක එක තමයි තමන් පරයන්කයට ඉඳගත්තට පස්සේ භාවනා කරන්න ඉඳගත්තට පස්සේ වාර්තා කරනකොට ඉස්සර වෙලාම තමන් තෝරගත්තු මූලික අරමුණ මොකද්ද කියලා කියන්නේ. එහෙම නෙමෙයි අපි කියන්නේ මෑනියෝ මම භාවනා කරන්න පටන් ගත්තා මෙහෙම වුණා. ඉතින් මොන භාවනාවක්ද කියලා කියන්න අපිට දිවැස් නැහැ අත්දකින්න. ඒ නිසා ඔබ භාවනා කරන්න ඉඳගත්තට පස්සේ ඔබ තෝරගත්තු මූලික අරමුණ මොකක්ද කියලා ඉස්සර වෙලාම කියන්න. අපි කතා කරන්නේ මෑණියෝ මම භාවනා කළා ටික වෙලාවකින් හිත පිට ගියා කොන් දෙකක් කොමක් ආවා අරක වුණා මේක වුණා නිින්ද ගියා ඔහොමයි මූලික අරමුණ මොකද්ද කියලා අපි දිවසින් දකින්න ඒ නිසා අපි ඉස්සර වෙලාම මූලික අරමුණ මොකද්ද කියලා ඔබ දැනුවත් කරන්න ඕනේ. ඔබ තෝරගත්තු මූලික අරමුණ හිත රඳවන්න මොකද්ද කියලා ඒක හුස්මද පිම්බීම හැකිලීමද මොකද්ද කියලා ඔබ කියන්න ඕනේ. ඕක තමයි අංක 1. අංක දෙකට ඔබ කියන්න ඕනේ ඔබ තෝරගත්තු මූලික අරමුණ ඔබට හඳුනගන්න පුළුවන් වුණාද කියන එක. අපි හිතමු ඔබ තෝරගත්තේ හුස්ම කියලා. හුස්ම නම් ඔබට හුස්ම ඇතුල් වෙන පිට වෙන එක හුස්ම වැටෙනවා කියලා ඔබට අඳුන ගන්න පුළුවන් වුණාද? හුස්ම වැටෙනවද කියලා දැනෙනවද? නහය අග හෝ උඩුතොලේ හෝ වදින ගතිය දැනෙනවද කියන එක ඕද නැද්ද කියන එක කියන්න ඕනේ. පිම්බීම හැකිලිම තෝරගත්තා නම් පිම්බෙන හැකිලෙන අරමුණ ඔබට හඳුන ගන්න පුළුවන් වුණාද කියලා මට ඒක හඳුන ගන්න පුළුවන් වුණ ඔබ ඔබ දැනුවත් කරන්න ඕනේ. ඒක තමයි අංක 2. අංක 3 තමයි ඔබ ඒ හඳුනාගත්තු අපි හිතමු ඔබ හුස්ම නම් තෝරගත්තේ ඔබ ඒ හඳුනාගත්තු හුස්ම ආස්වාසය ආස්වාසය විදිහටත් ප්‍රස්වාසය ප්‍රස්වාසය විදිහටත් මෙනෙහි කරගන්න පුළුවන් වුණාද කියලා කියන්න ඕනේ. මෙනෙහි කරනවා කියලා කියන්නේ මේමය. හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව නෝට් කරනවා, දැනගන්නවා. පිට කරනකොට පිට වෙන බව දැනගන්නවා. එක්ක අපි භාවනා කරද්දී ඇතුල් වෙනවා, පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා නැත්නම් ආස්වාස ප්‍රස්වාස. ඒ විදිහට මෙනෙහි කිරීමක් මුලින්ම කරන්න ඕනේ. ඒ මෙනෙහි කිරීමෙන් කරන්නේ අපේ මනසට පිට යන තියෙන ඉඩ කඩ ගොඩක් අඩු කරලා අර හුස්මෙම මනස තහවුරු කරලා තියාගන්න සපෝට් එකක් වෙනවා. ඒකයි අපි මෙනෙහි කිරීමක් කරන්නේ. ඉතින් අන්න එහෙම ඔබට ආස්වාසය ආස්වාසයේ විදිහටත් ප්‍රස්වාසය ප්‍රස්වාසයේ විදිහටත් මෙනෙහි කරගන්න පුළුවන් වුණාද කියලා ඔබ තුන් වෙනුවට කියන්න ඕනේ. පිම්බීම හැකිලිම දිහා බලනවා නම් බඩ පිම්බෙනකොට පිම්බෙන විදිහටත් හැකිලෙනකොට හැකිලෙන විදිහටත් මෙනෙහි කරගන්න පුළුවන් වුණාද කියලා ඔබ දැනුවත් කරන්න ඕනේ. ඒක වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ හතරවෙනි කාරණය තමයි ඔබ මේ විදිහට මෙනෙහි කරනකොට ඔබ අත්දැක්කේ මොනවද කියලා ඔබ කියන්න ඕනේ. අපි හිතමු ඔබ හුස්ම නම් තෝරගත්තේ ඔබ හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බවත් පිට වෙනකොට පිට වෙන බවත් නැත්තම් ආස්වාස ආස්වාස ප්‍රස්වාස විදිහට මෙනෙහි කරමින් ඉන්නකොට ඔබ ඒ හුස්මේ අත්දැක්කේ මොනවද මොනවද ඔබට හොයාගන්න පුළුවන් උණු තොරතුරු කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ මේ අරමුණේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ මොනවද කියලා දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඒක ඒක විස්තර කරන්න ගොඩක් තියෙනවා. මම චුට්ටක් ඒක විස්තර කරන්නම්. ඉතින් ගොඩාක් වෙලාවට හැමෝම මේකෙදි කියන්නේ සීතල දැනුණා, හුස්මේ රස්න දැනුණා, දිගට කෙටියට දැනුණා කියලා ඔච්චරයි කියන්නේ. ඒක අර ගොඩාක් වෙලාවට සමහර වෙලාවට සමහර අයට තේරෙනවා ඇති. අපි තව කෙනෙක් කියන එක අහගෙන ඉඳලා සමහර වෙලාවට මම දිග කෙටි විදිහට හිතලත් ගන්නවා. සමහරට සීතල බව හොයාගෙන යනවා. එච්චරයි අපි දන්නේ. කාගේ හරි කටින් එළියට ආපු දේ විතරයි හොයන්න දන්නේ. අලුත් දෙයක් එළියට එන්නේ නැහැ. හැබැයි හුස්මේ පිම්බීම හැකිලිමේ අසීමිත තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. හේතුව තමයි අපිට පේන්නේ නැත්තේ අපි ඒක බලන්න ඕනි කෝණය දන්නේ නැහැ. බලන්න ඕනි විදිහ දන්නේ නැහැ. මොන බැල්මෙන්ද මේක දිහා බලන්නේ කියලා තේරෙන්නේ නැහැ. හුස්ම දැනෙන විදිය ආස්වාස ප්‍රස්වාසයේ ස්වභාවය, පිම්බීම හැකිලිමේ ස්වභාවය, තව තියෙනවා ඕන තරම් තොරතුරු ස්වභාවය අඳුන ගන්න. ඒ අන්න ඒ තොරතුරු ටික තමයි අපි මෙතනදී හෙලි කරන්න ඕනේ. මම අස්වාස ප්‍රස්වාස විදිහට මෙනෙහි කරනකොට මට හඳුන ගන්න පුළුවන් වුණු තොරතුරු ටික. ඒ තොරතුරු සීතලයි උණුසුමයි දිගයි කෙටි විතරක් නෙමෙයි. අසීමිත තොරතුරු සංඛ්‍යාවක් තියෙනවා. ඒක දකින්න නම් අපි හුස්මට සෑහෙන සමීප වෙලා බලන්න ඕනේ. එතකොට මම කිව්වනේ මේ කාරණේදී අපි අරමුණක සටහන් වශයෙන් දකින්න ඕනේ ආකාර වශයෙන් දකින්න ඕනේ ස්වභාව ලක්ෂණ වශයෙන් දකින්න ඕනේ කියලා. එතකොට මේකේ දැන් සටහන තමයි ඔය ඇතුල් වෙන පිට වෙන මේක පීරි ගාගෙන යනවා වගේ දැනෙනවා. බඩේ පිම්බීම හැකිලිම පිම්බෙනකොට උදරයේ ඉස්සරහට නෙරලා එනවා පිටිප හැකිලෙනකොට ගිලා බහිනවා වගේ එකක් දැනෙනවා. ඊට පස්සේ මේකේ ස්වභාව ලක්ෂණ දකින්නවා කියන්නේ වෙන මොකවත් නෙමෙයි මේ අරමුණක ධාතු ගුණ දකින්නවා කියන එක. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ <laughs> දාන්නම්. ඒක චුට්ටක් බලන්න. ධාතු ලක්ෂණ දකිනවා කියන්නේ අපි දැන් මේ භාවනා කරන්න ඉස්සරහින් තියාගන්නේ රූපයක්නේ. රූපාරම්මණයක්නේ. ඉතින් හැම රූපයක්ම ධාතුවක්. එතකොට අපි ධාතුවක් අඳුනගන්නේ ධාතු ගුණ වලින්, ධාතු ලක්ෂණ වලින්. අපි සාමාන්‍යයෙන් දන්න ධාතු හතරක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. ඔය ධාතු හතර අඳුනගන ලක්ෂණ 12ක් තියෙනවා. මම ඒ ගැන අර කියපු වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. එතකොට අපි මේ රූපාරම්මණයක් දිහා සතිමත්ව බලන් ඉන්නකොට අපිට දැනෙන්නේ ඔන්න ඔය ධාතු ලක්ෂණ. අර සීතල උණුසුම කියන්නේ තේජෝ ධාතුවේ ධාතු ස්වභාවය. ඒ වගේ තව ගොඩාක් දැනෙනවා. ඉතින් ඒ වගේ පටවියට පටවි ධාතුවට ආවේනික ලක්ෂණ ටිකක් තියෙනවා. තේජෝ ධාතුවට, ආපෝ ධාතුවට, වායෝ ධාතුවට ඒ එක එක ධාතුවට ආවේනික වුණු ලක්ෂණ ටිකක් තියෙනවා. අන්නේ ලක්ෂණ ටික තමයි අපිට පේන්න ගන්න. ඒක තමයි අරමුණේ ස්වභාව ලක්ෂණ කියන්නේ. ඒක තමයි අරමුණේ ස්වභාවය කියලා කියන්නේ. එතකොට අපි හුස්ම දිහා බලන් ඉන්නවා නම් පිම්බීම හැකිලිම දිහා බලන් ඉන්නවා නම් සක්මනක් කරද්දී යටිපතුලට අවධානය දීගෙන ඉන්නවා නම් එදිනෙදා ජීවිතයේ වැඩක් කරද්දී ඒ කරන වැඩේට අවධානය දීගෙන ඉන්නවා නම් අපිට දැනෙන්නේ මොනවද කියලා බලන්න කියනකොට ඔන්නව තමයි දැනෙන්නේ. ධාතු ලක්ෂණ ටික තමයි අපිට අහුවෙන්නේ. වෙන අහුවෙන්න දෙයක් එතන නැහැ. එතකොට අපි ඇහුවාම හරි ඔබ එදිනදා ජීවිතේ අපි හිතමු ඔබ දත් මදිනවා. දත් මදිනකොට ඔබ සිහියෙන් හිටියානම් දැනුනේ මොනවද කියලා කියන්න කිව්වහම ඔබේ කටින් එළියට එන්නේ ඔන්න ඔය ධාතු ස්වභාව. එතකොට ඔබ දෙන උත්තර වලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඔබේ මනස ફોකස් කරලා තියෙන්නේ කොතනටද ඔබට දකින්න පුළුවන් වෙලා තියෙන්නේ කොහෙද ඔබේ චින්තන රටාව සැකසීලා තියෙන්නේ කොහොමද කියලා ගුරුවරයාට අඳුන ගන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා නම් ගුරුවරයෙක් ඔබට කියනවා නම් හුස්ම දිහා බලන්න බලන් ඉඳලා මොනවද දැනෙන්නේ කියලා බලන්න කියලා සක්මන් කරද්දී යටිපතුලට අවධානය දීලා යටිපතුලට දැනෙන්නේ මොනවද කියලා බලන්න කියනවා නම් ඔන්නෝව තමයි බලන්න කියන්නේ ධාතු ස්වභාව ධාතු ලක්ෂණ. ඔයාට කියන්නේ ස්වභාව ලක්ෂණ බලනවා කියලා අරමුණේ. එතකොට කමඨහනක් වාර්තා කරනකොට මේ අරමුණ මෙනෙහි කරද්දී ඔබට දැනුනේ මොනවද කියලා කියනකොට ඔන්න ඔය තොරතුරු ටික තමයි එළියට එන්න ඕනේ. ස්වභාව ලක්ෂණ බලනවා කියන්නේ ඒක. ඉතින් අපි ඔන්න ඔය විදිහට ඒ අපි තෝරගත්තු අරමුණේ තොරතුරු දක්නාසුළු අදහසින් ඒ අපි තෝරගත්තු අරමුණේ ස්වභාව ලක්ෂණ බලන අදහසින් අපි ඒකට අවධානය දෙනවා නම් අපිට සෑහෙන ඒ අරමුණට මනසින් ලං වෙලා බලන්න සිද්ධ වෙනවා. අපි හුස්මට දුරින් ඉඳන් බැලුවට අපිට ওই ලක්ෂණ පේන්නේ නැහැ. අපි යටිපතුලට දුරින් ඉඳන් අවධානය දුන්නට වැඩි සැලකිල්ලක් නැතුව අවධානය දුන්නට අපිට ওই තොරතුරු පේන්න ගන්නෙ නැහැ. ඊටාම උඩින් පල්ලෙන් වැදිලා යනවා වගේ වෙන්නේ. ඉතින් අපි මේ ස්වභාව ලක්ෂණ බලන අදහසින් අරමුණට තව තව සමීප වෙලා බලනකොට හුස්මත් එක්ක ගොඩක් වෙලා යාළු වෙලා ඉන්නකොට පිම්බීම හැකිලීමත් එක්ක ගොඩක් වෙලා යාළු වෙලා ඉන්නකොට යටිපතුලට දැන්න දැනීම එක ගොඩක් වෙලා යාළු වෙලා ඉන්නකොට අපි දැන් අපේ මනස යම් ප්‍රමාණයකට මේ අරමුණත් එක්ක ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා. මේ අරමුණේ கிඳා බහින්න පටන් ගන්නවා. මේ අරමුණත් එක්ක විතරයි දැන් මගේ මනස තියෙන්නේ. ඒ ඒ වෙලාව ටිකෙන් ටික ටිකෙන් ටික දික් වෙන්න ගන්නවා වැඩි වෙන්න ගන්නවා. ඔන්න එතකොට අපිට තව දෙයක් පේන්න ගන්නවා. අරමුණේ සංකත ලක්ෂණ පේන්න ගන්නවා. සංකත ලක්ෂණ කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. හේතු හේතුන්ගෙන් සකස් වුණු දේවල් වල තියෙන ස්වභාවයක් තමයි සංකත ලක්ෂණ කියන්නේ. ඒ කියන්නේ හේතුන්ගෙන් සකස් වෙන හැම දෙයකම හට ගැනීමක් තියෙනවා. යම් කිසි විපරිණාමය වෙමින් පවතින පැවැත්මක් තියෙනවා. බිඳී යාමක් තියෙනවා. ඒ කියන්නේ නිරුද්ධ වීමක් තියෙනවා. ඉතින් මෙන්න මේ காரணා තුන අපි ඕක බණ පොතේ කියන වචනේ තමයි උත්පාද ඨිති භංග. උත්පාදයක් කියන්නේ දේක හටගැන්මක් පේන්න තියෙනවා පැවතීම එක දිගට තියෙන්නේ නැහැ වෙනස් වෙමින් පවතින පැවැත්මක් තමයි තියෙන්නේ ඊට පස්සේ මේක යම් මොහොතක බිඳිලා යනවා ඔන්න ඕක පේන්න ගන්නවා ඒක පේන්න ගන්නෙ නැහැ ඉක්මනින් අපි අර අරමුණේ ස්වභාව ලක්ෂණ බලන අදහසින් අරමුණට සෑහෙන සමීප වෙලා බලලා අරමුණත් එක්ක කාලයක් යාළු වෙලා ඉන්න පුළුවන් වුණාම තමයි මේ අරමුණක් හට ගන්නකොටම බලන්න පුළුවන් වෙනවා. පවතින කාලයේ අරමුණේ සිද්ධ වෙන වෙනස්කම් ටික පේන්න ගන්නවා. ඊට පස්සේ ඒක බිඳිලා යන හැටි, ඒක නිරුද්ධ වෙන හැටි, ඒක ගෙවිලා යන හැටි පේන්න ගන්නවා. ඔන්න ඔය මට්ටමේ තමයි අපි ආනාපාන සූත්‍රයේ පව ආනාපානය කරද්දී තියෙන විස්තරය තියෙන්නේ මුලැමැදාග බලනවා කියන්නේ ඕක. ඕක නිකම් බලන්න බෑ. හිතලා බලන්න බෑ. භාවනාව පටන් ගත්ත ගමන් බලන්න ගියොත් එහෙම පිටපොට යනවා ඔළුව කරකවලා තැරලා යනවා. එහෙම කරන්න ගියොත් ඔබටමයි අවුල වෙන්නේ. ඒ නිසා මේක හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ක්‍රමානුකූලව භාවනාවේ දියුණුවෙන් සිද්ධ වෙන දෙයක්. මුලැමැදාග බලනවා කියන්නේ මුල කියන්නේ හටගැන්ම බලනවා කියන එක. හුස්මේ හටගැන්ම. හුස්මේ උත්පාදය මැද කියන්නේ හුස්ම වෙනස් වෙවි විපරිණාමය වෙවි පවතින කාලයක් තියෙනවා. ඒක දකිනවා. ඊට පස්සේ භංගය කියන්නේ අග බලනවා කියන්නේ හුස්මේ ගෙවිලා යන හැටි, නිරුද්ධ වෙන හැටි බලනවා. ඉතින් අපිට මුලින්ම මේ මුලයි අගයි පේන්නේ නැහැ මැද්දේ කෑල්ල තමයි පේන්නේ. කියන්නේ හුස්ම හටගත්තට පස්සේ කොඳුන ආරටිය මැද්දේ කෑල්ල තමයි අපිට ඉස්සෙල්ලාම අහුවෙන්නේ. එතකොට අපි මේ මැද්දේ කෑල්ලේ දැනෙන්නේ මොනවද කියලා තමයි මුලින්ම අපි බලාගෙන යන්නේ. එතකොට අපි මැද්ද කෑල්ලත් එක්ක ගොඩක් වෙලා යාළු වෙලා ඉන්නකොට අපිට පුළුවන්කම ලැබෙනවා හුස්ම හට ගන්න තැනට චුට්ට චුට්ට මනස ලං කරන්න. හුස්මේ හට ගැනීම, හුස්මේ මුල උත්පාදයේ දකින්න සුළුව යන්න පුළුවන්. ඉතින් ඕකට කියන්නේ සංකත ලක්ෂණ දකින්නවා කියලා. ඔන්න ඕක පේන්න ගන්නවා. මුල මැද අග කියන්නේ මම මේ දකින සෑම අරමුණකම හටගැන්මක් තියෙනවා වෙනස් වෙවි පවතින පැවැත්මක් තියෙනවා බිඳී යාමක් තියෙනවා ඔය සංකත ලක්ෂණය දකින්නම ඕනේ ඒක දකින්න කාලයක් මේක පුහුණු කරන්න ඕනේ එක පාට එන්නේ නැහැ අපේ මනස යන්නේ අරන් යන්නේ මේ එතෙන්ට අපි සක්මන් කරද්දී යටිපතුලෙත් අපිට දැනෙන දැනීමක හටගැන්මක් තියෙනවා විපරිණාමය වෙමින් පවතින පැවැත්මක් තියෙනවා බිඳී යාමක් තියෙනවා හැම අරමුණකම එහෙමයි අපිට සිතුවිල්ලක් හටගත්තත් එහෙම හැඟීමකට ආවේගයකට සතිමත් වෙනකොටත් කාලයක් යනකොට ඒ රාගයක් නම් රාගය හට ගන්නකොටම පේන්න ගන්නවා. ද්වේෂයක් නම් හට ගන්නකොටම පේන්න ගන්නවා. ඊට පස්සේ අපි ඒක පවතිනකන් ඒක වෙනස් වෙවි පවතින හැටි බලන් ඉන්නවා. ඊට පස්සේ ගෙවිලා යන හැටි බලන් ඉන්නවා. ඕකට කියන්නේ සංකත ලක්ෂණ දකින්නවා කියලා. ඉතින් ඕක අපිට කාලයක් යද්දි පේන්න ගන්නවා. ඉතින් යම්කිසි වෙලාවක අපිට සංකත ලක්ෂණය පේන්න ගත්තොත් අපි ඒකත් වාර්තා කරන්න ඕනේ. හැබැයි හිතලා බෑ. ගොඩාක් භාවනා යෝගීන් වංචනිකයි කපටි තමන්ගේ தත්ත්වය උසස් කරගන්න මාන්නක්කාරකමට මේවා හදලා කියනවා. වැරදෙන්නේ ඔබට තමයි. ඔබ හිතන්න එපා ඔබ උපදෙස් ගන්න ගුරුවරයා දක්ෂයෙක් නම් ඔබ පාවිච්චි කරන වචනෙන් ඔබ හැරෙන එකෙන් කියන්න පුළුවන් ඔබ කියන්නේ ඇත්තද බොරුද කියලා. විපස්සනා ගුරුවරුන්ට සාමාන්‍යයෙන් බොරු කරන්න බෑ. විපස්සනා ගුරුවරු රවට්ටන්න බෑ ලේසියෙන්. ඒ නිසා ඔබ අවංක වෙන්න ඕනේ. ඔබට එහෙම අත්දකින්න පුළුවන් වුණා නම් අන්න ඒක වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ තව දෙයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍ය ලක්ෂණය කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ <clears throat> සංස්කාරයක රූපාරම්මණයක අරමුණක ස්වභාවය පේන්න ගන්නවා. ඒක වෙනම කොවත් නෙමෙයි. මේවා මේ උත්පාදයක් තියෙනවා පැවැත්මක් තියෙනවා වෙනස් වෙමී පවතින බිඳියාමක් තියෙනවා කියලා දකින්න පටන් ගන්නකොට ත්‍රිලක්ෂණය වැටහෙන්න ගන්නවා අනිත්‍ය දුක්ඛ අනාත්මය ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය කියන්නේ අරමුණක සංස්කාරයක සාමාන්‍ය ස්වභාවය හොඳට මතක තියාගන්න මේ අර මුලින් කියපු ස්වභාව ලක්ෂණ දකින්නේ නැතුව සංකත ලක්ෂණය දකින්නේ නැතුව කවදාවත් මේ සාමාන්‍ය ලක්ෂණය පේන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක පේන්නේ නැහැ අර මුල ඉඳලා ආවේ නැත්තම්. හැබැයි අපි පුරුදු වෙලා තියෙන්නේ මේක දකින්නේ නැතුව අනේ අනිත්‍යයිනේ දුක්ඛයිනේ අනාත්මයිනේ කී කියා කී කියා ඉන්න. ඉතින් මෙන්න මේ තැනට යනකම් මම මේ බොහොම සරලව කියන්නේ ලනු කන්න එපා මේවා අහලා ඔය ඔන්න ඔය දේවල් වැටහෙන්න පටන් ගන්නවා. ඒවා වැටහිම් විතරයි හිතලා ගන්න බෑ. ඉතින් අපි කමටහනක් වාර්තා කරනකොට මේකේ මේ සංකත ලක්ෂණය කියන්නේ අරමුණක ඉපදීම විපරිණාමය වෙමින් පවතින පැවැත්ම බිඳී යාමවත් අනිත්‍ය දුක අනාත්මවත් නෙමෙයි ආදුනිකයෙක්ගෙන් ඉල්ලන්නේ අර ස්වභාව ලක්ෂණයි අපි ඉල්ලන්නේ මුලින්ම මොකද එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ මේක පටන් ගත්තු කෙනා තමන් තෝරගත්තු මූලික අරමුණ හුස්ම නම් හුස්මේ ස්වභාව ලක්ෂණ හෙලි කරන්න. පිම්බීම හැකිලීමේ ස්වභාව ලක්ෂණ හෙලි කරන්න. සක්මනේ ස්වභාව ලක්ෂණ හෙලි කරන්න. එදිනෙදා වැඩක් කරද්දි සතිමත් වුනහම ඒකේ දැනුණු ස්වභාව ලක්ෂණ ටික හෙලි කරන්න. එතනින් තමයි පටන් ගන්නේ අපි කමටහනක් වාර්තා කරනකොට යෝගික අපි ඕක තමයි බලාපොරොත්තු වෙන්නේ ගුරුවරයෙක්. ඔන්න ඕක හතරවෙනි කාරණයට ස්වභාව ලක්ෂණ ටික හෙලි කරන්න ඕනේ. ඔන්න ඊට පස්සේ පස්වෙනි කාරණය වශයෙන් ඔබ ඒ විදිහට මේ ස්වභාව ලක්ෂණ දකිමින් මේ අරමුණ දිහා බලන් ඉන්නකොට ඒ අරමුණට මොකද්ද වෙන්නේ කියලා ඔබ රිපෝට් කරන්න ඕනේ. ඒ කියන්නේ අරමුණ වෙනස් වෙනවද විපරිණාමයක් වෙනවද අරමුණ කියන්නේ හුස්මනේ. දැන් ඔබ හුස්මේ දැනෙන ලක්ෂණ දැනෙන්නේ මොනවද කියලා බලබලා ඉන්නකොට හුස්මට වෙනසක් වෙනවද කියලා ඊට පස්සේ වාර්තා කරන්න ඕනේ. හුස්මට සිද්ධ වුණේ මොකද්ද කියලා ඔබ වාර්තා කරන්න ඕනේ. ඒක විපරිණාමයටපත් උනාද ඒක වෙනස්කමකට භාජනය උනාද කියලා ඔබ වාර්තා කරන්න ඕනේ. ඔක පස්වෙනි එක. හයවෙනි එක තමයි එහෙම අපි තෝරගත්තු අරමුණ වෙනස් වෙනකොට විපරිණාමයටපත් වෙනකොට ඔබ මොකද්ද කළේ? අපි හිතමු හුස්ම දිහා බලන් ඉන්නකොට හුස්ම අපිට මුලින්ම අහුවෙන්නේ ගොරෝසුවට. ඕලාරිකව. ඊට පස්සේ <clears throat> මේක ටිකෙන් ටික සියුම් වෙන්න පටන් ගන්නවා. අන්තිමට ගොඩාක් සියුම් වෙලා යන පටන් ගන්නවා. ඕක තමයි හුස්මේ විපරිණාමය වෙන හැටි. සමහරවිට ආයෙත් ගොරෝසු වෙන්න පුළුවන්. අන්න ඒ වෙනස්කම් හමුවේ ඔබ ක්‍රියා කරපු විදිහ ඔබ මොකද්ද කළේ කියන එක ඔබ report කරන්න ඕනේ. ඔන්නෝම තමයි කමටහනක් වාර්තා කරන්නේ. ඔන්න ඔය ටික කියලා වැරදුන එකක් තියෙනවා නම් අන්තිමට කියන්න. ඔය ටික කියන්නේ නැතුව ඔබේ භාවනාව කමටහන සුද්ධ වෙන්නෙත් නැහැ. ඔබට ඉස්සරහට යන්නත් බෑ. අපි එහෙම නෙමේ බුදුහාමුදුරුවෝ දැක්ක කියයි, එලි දැක්ක කියයි, පා වුණා කියයි, හිත පිට ගියා කියයි, කැක්කුමක් ආවා කියයි, කකුල දිගෑරියා කියයි ඔය කන පින්දම් තමයි කියවන්නේ. මෙච්චර ලස්සනට කමඨහනක් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙද්දී. ඉතින් ඇත්තටම විපස්සනා යෝගාවචරයෙක්ගෙන් ගුරුවරයා බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය වார்த்தාව. ඔන්න ඔය වார்த்தාව කියන්න පුළුවන් නම් එයාට වැඩිකල් දඟලන්න ඕනේ නිවන් දකින්න. ඇත්තටම මේ වார்த்தා හෙලිකරන එකත් මම හිතනවා උපතින් ගේන්න ඕනි දක්ෂතාවයක් හැබැයි ඉපදුනාට පස්සේ යම් ප්‍රමාණයකට හදා ගන්න ඕනේ. මේ සාමාන්‍යයෙන් මේ භාවනා යෝගියා සහ වාර්තා කරන අතර ස්වභාවයන් අනුව චරිත වර්ග හතරක් බෙදලා තියෙනවා. සමහර අයට භාවනා කරන්නත් බෑ අත්දැකීම් කියන්නත් බෑ. එහෙම කොට්ටාසයක් ඉන්නවා ඒගොල්ලන්ට භාවනා කරන්නත් බෑ. ඉතින් අත්දැකීමක් කියන්නත් බැරි කොට්ටාසයක් ඉන්නවා. තව කණ්ඩායමක් ඉන්නවා ඒගොල්ලන්ට භාවනා කරන්න බෑ. හැබැයි භාවනා කළොත් කියන්න පුළුවන් හැකියාව තියෙනවා. අත්දැකීම් කියන්න පුළුවන් භාවනා කරන්න අමාරුයි කරන්නේ නැහැ හරි මොකක් හරි. තව කාණ්ඩයක් ඉන්නවා භාවනා කරන්න පුළුවන් අත්දැකීම කියා ගන්න තේරෙන්නේ නැහැ. තව කාණ්ඩයක් ඉන්නවා එයාට භාවනා කරන්නත් පුළුවන් අත්දැකීම කියන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න කමඨහන සුද්ධ වෙන්නේ භාවනා කරලා අත්දැකීම කියන්න පුළුවන් කෙනාට. ඉතින් මේ <clears throat> භාවනා කොච්චර කළත් අත්දැකීම කියා ගන්න බැරි තාක්කල් හරියට ගලපලා එයාගේ භාවනාව ඉස්සරහට යන්නේ ඉතාම හිමින් සමායට යන්නෙත් නැහැ ස්ටක් වෙලා හිර වෙලා තියෙනවා එක තැන කැරකෙනවා ඒ නිසා මේ වාර්තා කිරීමේ හැකියාව අපි කොහොම හරි හදා ගන්න ඒකට ඒ හැකියාව එන්නේ වාර්තා කිරීමෙන් විතරමයි. නැවත නැවත වැරදි වැරදි හරි මේක එක්ක ලියලා වාර්තා කරන්න ඕනේ, එක්ක කටවචනෙන් කියලා වාර්තා කරන්න ඕනේ. එතකොට තමයි මේක වැරදි වැරදි හරි හදාගන්න පුළුවන් වෙන්නේ. මේ ස්කිල් එක හැදෙන්නේ එතකොටයි. එතකොට භාවනා යෝගියාට නිවන් දකින්න අමුතුවෙන් දඟලන්න ඕනේ නැහැ. මේ වාර්තාකරණය තුළ ඒ තරම්ම ලොකු රහසක් තියෙනවා, ඒ තරම්ම ලොකු ශක්තියක් තියෙනවා. ඉතින් මම හිතනවා කමටහනක් වාර්තා කිරීම සම්බන්ධයෙන් ඔබට යම්කිසි දැනීමක් දැනෙන්නේ නැති කියලා කාගෙන් නමුත් කමටහනක් ගනිද්දි වාර්තා කරන්න ඔන්නේ ක්‍රමය ඉගෙන ගන්න. මේක අපි ඍජුවම කියන්නේ විපස්සනා යෝගාවචරයට. මොකද අපි මේ කතා කරන්නේ ඍජු විපස්සනාවක් ගැන සතිමත් බව ඉදිරියේ තියාගෙන යන වාර්තා කරද්දී ඔන්න ඔය විදිහට කතා කරන්න. කන පින්දන් හැලි වලින් පටන් ගන්න එපා. Tamanට පුළුවන් උණු තැනින් හැකි උණු තැනින් කියන්න. වැරදුනොත් වැරදිච්ච ටික පස්සේ කියන්න. ඉතින් මම හිතනවා භාවනා කරන පිරිසට ලොකු උදව්වක් වෙන්නේ නැති ඔබට තියෙනවා නම් ගැටලුවක් දැනගන්න එක කමෙන්ට් කරන්න එක්ක ඊමේල් කරන්න නැත්නම් මොබයිල් නම්බර් එකට දැනුවත් කරන්න අපිට පුළුවන් විදිහට අපි ඔබට උත්තර සපයන්න. තෙරුවන් සරණයි.